ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින කරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි අපි මේ විපස්සනා භාවනාව ප්‍රධාන කරගෙන භාවනා කරන යෝගීන් පිරිසකට ගැළපෙන විදියට භාවනා මධ්‍යස්ථානයක වැඩපිළිවෙලට ගැළපෙන විදියට බුදුරජාණන් වහන්සේගේ දේශනා මූල ධර්ම අප අපගේ අත්දැකීම් වලට යාදෙන විදියට මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ මේ වෙනකොට අපි ඉදිරිපත් කරගෙන තියෙන්නේ අප්‍රමාදය කියන මූලික ඒක ධර්මයයි. ඒකට ඒකෝ ධම්මෝ කියන නම යොදලා තිනවා. අපි කලිනුත් මතක් කරගත්ත විදිහට යම්කිසි ලෞකික අභිප්‍රායක් ලෞකික දියුණුවක් ලෞකික අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවනම් ඒ අභිවෘද්ධියත් මේ ඒකෝ ධර්මෝ ධම්ම වශයෙන් සඳහන් කරන අප්‍රමාදේ ඒකාන්තයෙන්ම සලසලා දෙනවා ඉෂ්ට සිද්ධ කරලා දෙනවා මේ විදිහට ලෞකික ධර්ම ඉෂ්ට සිද්ධ කරලා දෙන බොහෝ ධර්මියෝ බොහෝ හේතුකාරක දේවල් ලෝකෝත්තර ධර්ම අවුරාලනවා ලෝකෝත්තර ධර්ම වලට හරස් වෙනවා. නමුත් මේ අප්‍රමාදයේ කියන එකම ධර්මතාවය තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ කියන්නේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සත්‍යත්‍යතා ඥාණයෙන් පිරිසිඳ දැකලා දේශනා කරනවා මේ අප්‍රමාදය කියන ධර්මය යම්සේ ලෞකික අභිවෘද්ධියට ලෞකික දියුණුවට අතහිත දෙන්නේද ඒ හා සමානම ඒ වාගේම ලෝකෝත්තර ධර්මයටත් අතහිත දෙන එකම ධර්මයයි මේ නිසා මේකට ඒකෝ ධම්මෝ කියන නම ගෞරව නාමය පටබැඳි නාමය කියලා කියනවා මේ විදිහට දෙලෝ වැඩසලසන ලෞකික ලෝකෝත්තර වශයෙන් අපත් විදිහට කියනවා නම් මෙලව වශයෙන් පරලව වශයෙන් වැඩසලසන්නා වූ මේ අප්‍රමාදය මේ නිසා අපිට සෑම අතකින්ම හේතුකාරක ධර්මයක් ලං කරගත යුතු ධර්මයක් දැනුගත යුතු ධර්මයක් මේ ධර්මය අපි කෙටියෙන් විස්තර කරගෙන යද්දී අපි දැනගත්තා මේ ලෝකෝත්තර ගමන් මාර්ගයේ මුල පාදම සකස් කිරීම දානය කියලා හඳුන්වලා දෙනවා. ඒ දාන පුණ්‍ය කිරිය වත්ව නැත්නම් පින් කිරිය වත සම්පූර්ණ කරන්න නම් අංග සම්පූර්ණ වෙන්න නම් දිනෙන් දින දියුණුවට දියුණුවටපත් වෙන්න නම් ප්‍රනීත තත්වයට ගරු තත්වයට ගෙනියන්න නම් මෙන්න මේ අප්‍රමාදය දිනෙන් දින ලං කර ගන්න ඕනේ දාණය පවත්වද්දීම මේ විදිහට දානයේත් අප්‍රමාද කියන ධර්මයේ ලං කරගත්තාම ධර්ම දානීය ක්‍රමක්‍රමයෙන් ගරු තත්වයට උතුම් තත්වයටපත් වෙනවා මේ නිසා ඒ හිත නැත්නම් ඒ කටයුත්ත කරන දාන ප්‍රතිආව ප්‍රතිනියට ඉබේම ලෝකෝත්තර මාර්ගයේ මීගාව පියවර වෙන සීලයට හිත නැමෙන ස්වરૂපයක් තියෙනවා යම් අවස්ථාවක සීලය මුලපුරල කටයුතු කෙරුවොත් යාදෙන ස්වરૂපයක් තියෙනවා ඒ මොකද මේ අප්‍රමාදය සියලුම පුණ්‍ය කිරිය වත්තු වෙසෙහි අභිවෘද්ධිය සලසනවා ඉදිරියට අතහිත දෙනවා මේ නිසා සීලය රකින්න කෙනෙකුට අර දාණයෙන් හුරු කරගත්තා වූ මේ අප්‍රමාදය දාණයෙන් උපවට්ටා ගත්තා වූ කලෙලි වට්ටා ගත්තා වූ මේ අප්‍රමාදය ආයිත වඩා සමීපව උදව් උපකාර කරනවා මේ විදිහට තමන්ගේ ගුණ ශරීරයේ ආධ්‍යාත්මික ජීවිතයේ නිබඳව පරිසරණා වූ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපි මේ අප්‍රමාදය හේතු කරුණු ගන්නවා ගත්තා. ඒදි කෙටියෙන් සඳහන් කරගත්තා සෑම සියලුම කාය දුස්චරිතයන්ගෙන් වැළකෙන්න නම් වචී දුස්චරිතයන්ගෙන් වැළකෙන්න නම් මේ අප්‍රමාදය ඒකාන්තයෙන්ම සියුම් විදියට දැනගෙන කටයුතු කරන්න ඕනේ. දානීය අවස්ථාවකට වඩා ඉතාම සමීපයෙන් වෙන විදියකට කියනවා නම් අප්‍රමාදේ වැඩ කරන්නා වූ ආකාර වශයෙන් ඒ කියන්නේ කාලපක්ක අප්‍රමාදේ වශයෙන් යම් යම් දේවල් සීලවා දීමට මතක් කර දීමට ධර්මෙට අප්‍රමාදයේ සුදුසුළු වෙන්න ඕනේ. ඒ විදියට මතක් කරලා දුන්නාට පස්සේ ඒ විදියට සිහිපත් කරලා දුන්නාට පස්සේ සීලවා දුන්නාට පස්සේ ඒයින් අප්‍රමාදයේම දෙවන බාහුව වෙන දෙවන කොටස වෙන්නේ කාරක අප්‍රමාදයේ මගින් ඒ දේ දිගට පවත්වාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපේ කායික දුස්චරිත, වාචික දුස්චරිත වලින් අපිට වැළකෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ වෙන විදිහකට කියනවා නම් අවශ්‍ය හේතු ධර්ම සම්පූර්ණ වෙන්නේ නැතුව ප්‍රාර්ථනා කළ පමණින් අපිට සතුන් මැරීමෙන් වැළකී සිටීමට ස්වරකම් කිරීමෙන් වැළකී සිටීමට කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකී සිටීමට බොරු කීමෙන් වැළකී සිටීමට හිස් වචන කීමෙන් වැළකී සිටීමට පරුස වචන කීමෙන් වැළකී සිටීමට වේදන වෙන්කරන අනුන් කොටවන බස් කේලාම් බස් කීමෙන් වැළකී සිටීමට ලැබෙන්නේ වෙනත් විදියකට කියනවා නම් අප්‍රමාදයේ කියන මේ ධර්මයේ සජීවී විදිහට තමයි ලං කරගත්තේ නැත්නම් සතුන් මැරීමේ ශික්ෂාපදේ සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ ආදී විදිහට කායික වශයෙන් සිදුවෙන දුක්චරිතයෝ තවමත් රැඳී සිටගෙන තමන්ගේ ගුණ ජීවිතයට හානි කරනවා. වාචික දුස්චරිත ඊට වැඩිය සියුම් විදිහට අස්පන්දුම් කරමින් තමන්ට දැනෙන්න පෙළෙන්නේ නැතුව තමන් තුළින් වචනේ සිදුවෙන අකුසල් කර්ම සිදු වෙන්න පටන් අර ගන්නවා දුස්චරිත සිදු වෙන්න පටන් අර ගන්නවා ඉතින් ඒ විදිහට සීලයේ පිළිබඳ තහවුරුවක් කායික වශයෙන් නැතිනම් වාචසික වශයෙන් නැතිනම් ඊට වඩා සියුම් වූ මේ විපස්සනාදී භාවනා වෙන විදිහකින් කියනවනම් අඩුම තරමින් කියනවනම් සමත භාවනාවකට හෝ පාදනමේ පාදමේ අක්තිවාරමේ ශක්තිමත් වෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා හරියට උපමාවකට කියලා කියනවනම් අලියන කඩළු තියේදී කූඹියන හිල් මකන්ට ලෑස්ති කරනවා වගේ. Tamange කයෙන් සිදුවෙනා වූ දුස්චරිත රළු ගොරෝසු වැඩ අපායට ඇදහෙලන්නා වූ වැඩ වලට දොර හැර සිටියදීම වචනයෙන් සිදුවෙනා වූ අපායগামী අකුසල කර්ම කියන දුස්චරිතයන්ට දොර හැර තිබියදීම ඔහු ඊටාම සියුම් සිදුරු වෙන්නේ හිතේ දොස් වහන්න හදනවා නම් ඒක හරියට අලියන කඩුළු තියෙද්දි කූඹි කුඩවල් කූඹියන සිදුරු වහන්න හදනවා වගේ. ඒ නිසා යෝගාචරය දක්ෂේක් නම් අනුපිළිවෙලින් Tamange කටයුතු සම්පූර්ණ කරන්නෙක් නම් වෙනත් විදියකට කියනවා නම් මේ අප්‍රමාදී භව සතිමත් භව අවදි භාවය අමතක නොකරන භව ලං කර ගන්නවා නම් අර ලොකු ලොකු කඩලු ගොරෝසු දේවල්, පේන දේවල්, ප්‍රකටවම සම්පූර්ණ කරගන්න පුළුවන් දේවල් සම්පූර්ණ කරගන්න ඕන. ඒ සම්පූර්ණ කරගත්තොත් එන්නේ මේ යෝගාවචරයට ඉන්මතු මැත්තේ කරන සියුම් කඩළු වසා දැමීම කරගන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදයේ කායික දුස්චරිතයන්ගෙන් වැළකීමට වාචසික දුස්චරිතයන්ගෙන් වැළකීමට ලං කර ගැනීම යෝගාවචරයේ පැත්තෙන් බලනකොට භාවනාවට ජීවිතේ කැප කරලා పూర్ව කාලීනව ගත කරන කෙනෙකුට ඉතාමත්ම වැදගත් වෙනවා. යම් කිසි කෙනෙක් ඒ පිළිබඳව නොසලකා හරිනවනම් ගණන් නොගෙන හරිනවනම් නොඅදහනවනම් එවැනි පුද්ගලයාගේ කටයුතු එක තැන කරකවෙන්න පටන් අර ගන්නවා අභිවෘද්ධියක් දියුණුවක් වෙන්නේ නැහැ. මොකද කළ හැකි කළ යුතු දේ ගොරෝසු දේ පිළියම් කරන්නේ නැතුව සියුම් දේවල් විශේෂයි හිත යොදවන්න ගියාම ඒක ප්‍රායෝගික නැති ස්වභාවික නැති වැඩ පිළිවෙලකට දෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් අපි දැනටමත් මතක් කරගෙන තියෙන විදිහට කායික දුස්චරිතයන්ගෙන් වෙන්වීමට කාලපක්ක අප්‍රමාදයේ කාරක අප්‍රමාදයේ වශයෙන් අප්‍රමාදයේ ඉතාමත්ම සමීප කර ගන්නවනම් ඒ වාගේම වචනයෙන් සිදුවෙන දුස්චරිතයන්ගෙන් වැළකීමට අර විදිහට කාරක පක්ෂ වශයෙන් කාල පක්ෂ වශයෙන් කාරක වශයෙන් සිදුවෙනා වූ අප්‍රමාදේ ලං කර ගන්නවනම් ඔහුගේ ඒ වැඩපිළිවෙල ඉතාමත්ම ක්‍රමික වැඩපිළිවෙලක් වෙනවා. මොකද සතෙක් මැරීම අපි එදා තේරුම් අරගත්ත අර කියනා වූ කාරණා පහ ක්‍රමානුකූලව සම්පූර්ණ වීමෙන් තමයි අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා අප්‍රමාදී පුද්ගලයාට ඒ ක්‍රියාවට අංග කීපයක් සම්පූර්ණ වෙනකොටම සීලවා දෙනවා කාලපට්ට අත්මාදේ. ඒ නිසා ඊට පස්සේ කායිකය කය ගොරෝසු කරගෙන තද රාගයක් නිසා හෝ තද ද්වේෂයක් නිසා හෝ ඒ සතාගේ පරපණ නැසන ප්‍රයෝගයට යෙදෙන එක වලක්වා ගන්නට කාරකපක්ක අප්‍රමාදයට ඉදසලකේ. මොකද මේ කායික වැඩ බොහොම ගොරෝසුයි. Tamanට විතරක් නෙමෙයි අනුන්ටත් දැනෙනවා අනුන්ටත් පෙනෙනවා. මේ විදිහට කායක දුච්චරිතේ වළක්වා ගන්නට අක්‍රමාදී ලං කරගත් බුද්ධලයා දෙවෙනියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ වචනයෙන් සිදුවෙන අකුසල කර්ම. වචනයෙන් සිදුවෙන අකුසල කර්ම කයෙන් සිදුවෙන අකුසල කර්ම වලට වඩා සියුම් භාවයක් ගන්නවා ක්‍රියාව වශයෙන්. නමුත් අකුසල පැත්තෙන් සිදුවෙන හානිය පැත්තෙන් අරිට වඩා දරුණු ස්වරූපයකටපත් වෙනවා. ඒ නිසා මේ අප්‍රමාදයේ ධර්මයේ කියන දේ ගරු නොකරනා වූ සාමාන්‍ය ලෝකයා උපදෙස් දෙනකොට කායික කර්ම පිළිබඳ උපදෙස් දුන්නත් මොකද ඒක හොඳට පේන නිසා හොඳට ගැළපෙන නිසා හොඳට කාටත් කියලා දෙන්න පුළුවන් නිසා වචනය පිළිබඳව නොසලකා හරින ගතියක් තියෙනවා. මොකද පේනවා අඩුයි, දැනෙනවා අඩුයි, ඇඟෙනවා අඩුයි. නමුත් සිටින අකුසල පැත්තෙන් බලනකොට කිසිම අඩුවක් නැහැ වැඩිකමක් නිසාක්. ඕරසියුමට සිද්ධ වෙන්නේ මේ වචනේ සිදුවෙන අකුසල කර්ම. නමුත් අපාගාමී සිදුවෙන්න ඉඩතියි. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ හිස් වචන කතා කිරීම කියන එක ඉතාමත්ම සියුම් ස්වරූපයකට වැඩ කරනවා. ඒ නිසා යෝගාවචර ජීවිතයකදී ඒ වගේ දේවල් අපි කුංචි කරලා සලකනවා නම් එහෙම නැත්නම් ඒ විශේෂයි අමතක කරන සුළු ස්වරූපයක් තියෙනවා නම් ගණන් ගන්නේ නැති තත්ත්වයක් තියෙනවා නම් එතකොට අර හරියට අලියන කඩුල තියේදී කුඹිහිල් වහන්න හදනවා වගේ. ගමන් කරන භාවනාවේ කොච්චර සතියක් කොච්චර සමාධියක ගැඹුරකට යන්න පුළුවන් වුණත් ඊට පස්සේ තමයි එදිනෙදා කටයුතු වලදී මේ වචනය ආරක්ෂා නොකර ගැනීම නිසා වචනය කියන වචී ద్వාරය කියන මේ මුඛය වචනයේ විශේෂ ආරක්ෂා නොකිරීම නිසා අර රැස්කලා වූ සතිය අර රැස්කලා වූ සමාධිය විශාල වශයෙන් හානි සිද්ධ වෙනවා. කායික ක්‍රියාවකට වැඩිය ඇඟට නොදැනී සිද්ධ වෙනවා. මේ නිසා කායික ක්‍රියා විශේෂ සතිය අප්‍රමාදයේ අවදිමත් බව අමතක නොකරන බව මුලින්ම යෝජනා කරගෙන ඉදිරිපත් කරගන්න කෙනාට ඊගාවට එන අභියෝගය තමයි වචනය සංසිඳවා ගැනීම. වචනේ අංග හතරක් තියෙනවා. මේ හතරෙම අරගෙන බැලුවොත් ඒවා සිද්ධ වෙන වෙලාව එන වෙලාවේදී පෙරහුරුවක් නැතිනම් ඒ ඒ සිද්ධ වෙනකොට ඒවා ඇඟට පත නැතනේ නොදැනී සිද්ධ වුණාට සිදු වෙන හානිය ඉතාම බරපතලයි. එනකන් කායික දේවල් වලට සමාන හෝ වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඒ නිසා ක්‍රමානුකූල දියුණුවේ ඊගාවට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වචන පිළිබඳව යෝගාවචරයාගේ අමිතක නොකරන ගතියයි, විතර සිහිපත් කරන ගතියයි. මේ සිහිපත් කරන ගතිය තියෙනවා නම් වචය කය හසුරුවපු කෙනාට ඊට වැඩි අභ්‍යාසයක් එනවා. ඊට වඩා එක සමීපයෙන් Tamante ශික්ෂා කටයුතු දෙයක් එනවා වචනේ හැසිරීම. මේකත් අපි එදා සාකච්ඡා කළා. ඊගාවට අපි කල්පනා කරුවොත් දුස්චරිත වශයෙන් මනස් දුස්චරිත මේක ඊට වැඩි සියුම් ස්වරූපයක් ගන්නවා. වෙනත් විදිහකට කියනවනම් අප්‍රමාදයේ ලෝකෝත්තර පැත්තට අප්‍රමාදයේ සම්බන්ධ වෙනවාය ලෝකෝත්තර පැත්තට අප්‍රමාදය උදව් කරනවාය කියන්ට ඊටාම ප්‍රකටව නිදර්ශන සපේනවා මේ මනස් දුස්චරිතය. මනස් දුස්චරිතයන්ගේ තේරුම් අරගන්න නම් මනස් සුචරිතයේ තේරුම් අරගන්න ඕනේ. මනස් දුස්චරිතය සඳහන් කරනකොට දුස්චරිතය තුනකට බෙදලා සඳහන් කරනවා. අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය වශයෙන්. අවිද්‍යාවට විරුද්ධ පක්ෂයත් එක්ක ගලපනවා නම් අනවිද්‍යාව. අනවිද්‍යාවේදී තියෙන්නේ අනුන්ගේ සැප කැමති වෙන ස්වરૂපය. අනුන්ගේ සුභ සිද්ධිය කැමති වෙන ස්වરૂපය. අනුන්ට සෞභාග්‍ය ගෙන දීමට ඇති කැමැත්ත. අවිද්‍යාව කියලා කියන්නේ අනුන් දුකටපත් කිරීම, අනුන්ට තරහ උපදවීම මේ විදිහට අනුගේ සැප අකමැති වෙන ස්වરૂපය අන අභිජ්ජාව කියලා කියනවා. ඊගාවට ව්‍යාපාදය ව්‍යාපාදයේදී කරන්නේ අනුන්ට දුක් දීමයි. වද හිංසා පැමිණීමයි. ඒකේ විරුද්ධාර්ථය දුකටපත් අය උදාලීමයි. ඒ නිසා මේ අභිජ්ජා ව්‍යාපාද කියනා වූ මේ දුෂ්චරිත දෙක තේරුම් අරගන්න නම් කොහොමද මේවා සිද්ධ වෙන්නේ මොනවද මේ නම කියන්නේ කොයි කොයි අවස්ථාවලද අපේ ජීවිතයට භාවනා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න නම් මේ විදිහට ඒ ප්‍රතිපක්ෂ ධර්ම සමග සංසන්දනය කරපුවාම හිතට හොඳට කල්පනා වෙනවා මතක තියෙනවා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ අභිත්‍යාව කියන කියන්නේ මෛත්‍රියේ අනිපැත්ත. ව්‍යාපාදයේ කියලා කියන්නේ කරුණාවේ අනිත් පැත්ත. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටියේ අනිත් පැත්ත. අර කායික වශයෙන් සතුන් නොමරා සිටීම, සොරකම් නොකර සිටීම, කාමයේ වර්ධවා නොහැසිරීම කියන දේවල් විශේෂයි අප්‍රමාදයේ ක්‍රියාත්මක කළ කෙනා ඊගාවට වචනේ වතයෙන් වචනේ කියන සාමාන්‍ය විදිහට ඇඟේ හැප්පෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අකුසලයේ පැත්තෙන් බලනකොට දුස්චරිත පැත්තෙන් බලනකොට අපාගාමී. ඒ වගේම තමයි හිත ඇතුලේ වචනේත් නැගෙන්නේ නැතුව ක්‍රියාවට නැගෙන්නේ නැතුව නිතරම හිතේ තරහව පවතිනවා නම් අනුන්ට දුක් අනුන්ගේ සැප කැමැත්ත නැති හිත පවතිනවා නම් අනුන්ට දුක් වුණත් කමක් නැහැ කියන හැඟීම පවතිනවා නම් ඒකත් අර විදිහටම අපාගාමී අකුසල කර්මය. ඒ කුසල පක්ෂය පුණ්‍ය කිරිය වස්තු විදිහට සැලකෙන්නේ මෛත්‍රී චේතනාව. ඒ වාගේම ව්‍යාපාදයේ කියන අනුන්ට දුක් දෙන අනුන්ගේ තියෙන தත්වයේම වද தත්වයකට හිංසාකාරී தත්වයට පැමිණීමේ චේතනාව තියෙනව පෙනෙන බව නොතිබෙන බව වචනයෙන් නොදැනෙන්න ඉඩ තියෙනවා කයින් නොදැනෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ හිතවිලි හිතේ පවතින තාක්කල් ඒක කොයියම් මොහොතක විතික්‍රමණය වෙලා ක්‍රියාවට නැగిලා Taman අපාගාමි අකුසල කර්මයක් කරන තත්ත්වයටපත් වේද කියලා කියාගන්න බැරි තරම් ඒක අපාගාමි දුස්චරිත සිදු කරනවා. ඒනොත් වැලකෙන්න නම් අර විදියට වචනීය වශයෙන්, කාය වශයෙන්, වචනීය වශයෙන් හැසිරීමේ අප්‍රමාදී වීමේ ඒ නිතර මතක් කර ගැනීමේ පුරුද්ද තියෙන්න ඕනේ. එහෙම නැතිනම් සංසාර පුරුද්ද අනුව කටයුතු කරනවා නම් ඉබේම පහළ වෙන්නේ අවිද්‍යාව, දෝමනසේ කියන අවිද්‍යාව ව්‍යාපාදේ කියනා වූ මේ මෛත්‍රී සාගත නොවන, කරුණා සාගත නොවන නැත්නම් මෛත්‍රියට ප්‍රතිපක්ෂ, කරුණාට ප්‍රතිපක්ෂ ධර්ම. මේ ධර්ම හිතේ පවතින තාක්කල් ඒ පුද්ගලයාගේ සීලය වෙන විදිහට කියනවා නම් වචනයේ කයේ හැසිරීම සහතික කරන්න බෑ. ඒ පුද්ගලයාට සාතික කරන්නවත් බෑ වෙන කෙනෙකුට සාතික කරන්නවත් බෑ. ඒ නිසා ඔහුගේ ගුණ ජීවිතය භයානක තත්යකටපත් වෙලා තියෙනවා. කොට ගන්න බැරි තත්යකටපත් වෙලා තියෙනවා. කොයි මොහොතක අර කරගෙන යනා වූ ගුණ ජීවිතය විඳ වැටේවි කියලා කියන්න බෑ. සහවුරුවක් කිසිම තැනක ඒ පුද්ගලයාට ලබා ගන්න බෑ. යන යන ඕනෙම තැනක හරියට පෙරලෙන දෙයක් වගේ නොපීඨන ස්වරූපයක් තියෙනවා. යම් පුද්ගලෙක් කායික වශයෙන් ඒ අකුසල ධර්ම පිළිබඳව සිහිය පිළිබඳව අවදි භාවය අප්‍රමාදය සැලකිලිමත් භාවය පවතිනවන ඒ පුද්ගලයාට ඒ අකුසල කර්ම වලින් වැළකෙන්න අවස්ථාව ලැබෙනවා මේ නිසා ඔහුට වචනේ සිදුවෙන අකුසල කර්ම වලින් වැළකෙන්න පුහුණුවක් පුරුද්දක් ලැබෙනවා ඒ අනුව මේ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිති කියන දේවල් ගලවලා දාන්න වෙන් කරගන්න එයින් විනයනේ සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙන නිසා යන්න තැනක අසුර ආශ්‍රය කරන ඕන කෙනෙක් එක්ක යාදෙන ගතියක් ප්‍රතිස්ථාවක් පිළිගීමක් ලැබෙනවා. උපමාවකට පෙන්වනවා කැට ගහන්න ගන්න කැටේ හතර කැටේ උඩ දාපුවාම ඒක බිම වැටලා පෙරලිලා බොහෝම ඉක්මනට අර පැතලි තලයක් මත හිට ගන්නවා. ආ ඒක සෙලවෙන්නේ නැහැ. හොඳට පිහිට ආධාරයක් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි මේ කායික වාචසික මානසික වශයෙන් තමන් තුළ ඇත්තා වූ මේ දුස්චරිත ධර්ම පිළිබඳ අවදිමත් භාවය ඇති කෙනා යන තැනක ප්‍රතිස්ථාව ලබනවා. එහෙම නැතිනම් කායික වාචසික වශයෙන් සීලයෙන් සම්පූර්ණ වෙලා හිටියොත් සාමාන්‍ය ප්‍රමාණයක ප්‍රතිස්ථාවක් ලබනවා නමුත් ඔහුගේ හිතේ ඇත්තා වූ මේ මනස් දුස්චරිත ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්න වෙලාවට ඔහු ඒ රැක්කා වූ සීල ජීවිතය ඒ ಗುಣ ජීවිතය හානි කරමින් තමන්ට තමන්ගේ පදනම දෙදරව යනවා. ප්‍රතිස්ථාව නැති වෙලා ගැලවිලා විසිලා යනවා බොහෝ විට ගිලිහිලා පාතට වැටෙනවා. ඒ නිසා කය හැසිරවීමට අප්‍රමාදේ ලං කරගන්නාseම වචනේ හැසිරවීමට අප්‍රමාදේ ලං කරගන්නාseම භාවනා කරන යෝගාවචරය විශේෂයෙන්ම එදිනෙදා කටයුතු වලදී මෙන්න මේ කියනා වූ අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිත්‍ය කියනා වූ මන දුෂ්චරිතයන් පිළිබඳව අවදිමත් භාවයේ තියෙනවා. ඒවා නැහැයි කියලා ඒවා නැති වේවා කියන ප්‍රාර්ථනාවේ හෝ කාම දායකවත් කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ කාන්තේම මේවා Taman නොයික්ම වූ තත්වයක් ඇති නිසා Taman මේවාගෙන් තාම නොමිදුණු තත්වයක් ඇති නිසා කොයි මොහොතේ හිසෝසවාවිද කියන අවදිමත් භාවය තමයි මේ අප්‍රමාදී කියලා කියන්නේ. ඒ වගේම නිත්‍යාදිත්‍ය අපි තේරුම් අරගන්නවනේ මිත්‍යාදිත්‍ය කියලා කියන්නේ කලයුත්ත කිරීමට ප්‍රමාද වෙනවා. නොකලයුත්ත නොකිරීමට ප්‍රමාද වෙනවා. කලයුතු දේ නොඅදහන. නොකලයුතු දේ නොඅදහන. එතකොට මිත්‍යාදිත්‍යට වැටෙනවා. යම් කිසි කෙනෙක් කලයුත්ත කලයුත්ත විදියට අදහනවා නම් නොකලයුත්ත නොකලයුත්ත විදියට අදහනවා නම් ඒක සම්‍යක් දෘෂ්ටියට වැටෙනවා. මේ විදිහට සම්‍යක් දෘෂ්ටිය ඍජු කිරීමට දිට්ඨිචුකට කම්ම කියලා මේ ඍජු භාවය පෙන්වලා දෙනවා. අපි අර ඉන්න තැන යම් ප්‍රමාණයකින් ආවරණය වෙලා තියෙනවා නම් නීවරණ වලින් කෙලෙස් වලින් ඒ තැන ඉඳලා ඍජුවම නිවනට ඇති මාර්ගය තමයි කෙටිම මාර්ගය. අන්නේ මාර්ගයට කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේකට කියනවා සම්‍යක් දෘෂ්ටිය කියනවා. යම් කිසි කෙනෙක් ඒ මාර්ගයේ තියෙද්දී ඒ මාර්ගයේ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෙලිකර දක්වා තිබියදී අතුරු මාර්ග දිගේ යනවා නම් ඔහුට කියනවා වංක පුද්ගලයෙක් කියලා. අද පුද්ගලයෙක් කියලා. මිච්ඡාදිත්‍යගත පුද්ගලයෙක් කියලා. ඒ නිසා දිට්ඨිගත කම්මතාවේදී කරන්නේ අද මේ ඉන්න තැන ඉඳලා කෙලින්ම කෙලෙස් වලට මුහුණ දීලා ආසන්නයේ නැත්නම් ළඟම බාරෙන් නිවනට යම් කිරීමට උදව් කරනවා. අද මේ භාවනා කරන පිරිසක් වශයෙන් අපිට අන්නේ ඒ පරමාර්ථය, ඒ අධිප්‍රාව, ඒ කැමැත්ත ඇති පිරිසක් වශයෙන් සන්තෝෂ වෙන්න පුළුවන්. අපි මේ කරගෙන යන වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම කායික දුස්චරිත දුරු කරන්නට නැත්නම් දුරු කිරීමට නැමී සිටගත්තා වූ මාර්ගයක්. ඒ වාගේම වචනේ සිදුවෙනා වූ දුක්චරිත දුරු කිරීමට නැත්නම් දුරු කරන මාර්ගයට වැටී ගතා වූ පාරක්. ඒ වාගේම අවිද්‍යාවය, ව්‍යාපාදයේ, මිත්‍යා දෘෂ්ටිය කියනා වූ මනස් දුක්චරිත වලින් ගැලවෙන එයින් ගැලවෙන පැත්තට නැමී සිට ගතා වූ මාර්ගයක්. මේකයි වෙනස භාවනා කරන පිරිසගෙත් නැති පිරිසගෙත්. ඒ අනුව අපේ මේ ප්‍රයත්නය අපට සන්තෝෂ වෙන්න ප්‍රයත්නය. නමුත් අපි දන්නවා මේ ප්‍රයත්න එකක්වත් අපේ ප්‍රාර්ථනාව තිබුණ පරිිතේ සන්තෝෂ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම අපි ළඟ අවිද්‍යාව නැහැ කියාගත්ත පරිිත අපි ළඟ ව්‍යාපාදේ නැතේ කියාගත්ත පළියට අපි ළඟ මිත්‍යා දෘෂ්ටිය නැතේ කියාගත්ත පළියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ තේරුම් ගන්න ඕනේ අපි ළඟ යම්තා කෙලස් තියෙනවා නම් මේ කෙලෙස් ස්වરૂපේ පිළිඅරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එහෙම කෙලෙස් පිළිඅරගන්නා තත්ත්වයක් කෙලෙස් ඇති වෙච්ච වෙලාවේදී මේ අසවල් ක්ලේශය කියලා තේරුම් අරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් විතරයි ඒකට පිළියම් කරන්න පුළුවන්. එහෙම පිළියම් කරන්න බැරි වෙනවා ඒව අපේ ළඟ කෙලෙස් නැහැ. එහෙම නැත්නම් ඒ කෙලෙස් වසංගන ස්වરૂපේ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ කෙලෙස් පිළිබඳ අවදි භාවය, ඒ කෙලෙස් අමතක කරන ස්වરૂපය මේක අසවල් වැඩගත් පුද්ගලයා නිසා එහෙම නැත්නම් මම මේකේ කාලයක් කරගෙන ආපු නිසාය එහෙම නැත්නම් මට රුචි නිසාය එහෙම නැත්නම් තර්කයට ගැළපෙන නිසාය විවිධාකාර විදිහේ නිදහසට කරුණු ඉදිරිපත් කරගෙන තමන් අස්පනා පිට මේ කෙලෙස් හම් වෙද්දී ඒ කෙලෙස් පිළිබඳව අමතක කරන ස්වરૂපයේ නොසලකා හරින ස්වરૂපයේ පවතිනවන ප්‍රමාදයට වැටුණා කියලා හිතා ගන්න. අප්‍රමාදය කියලා කියන්නේ කායික දුස්චරිතයක් වාචසික දුස්චරිතයක් මනස් දුස්චරිතයක් සිදු වෙන වෙලාවේදී අස්පනා පිටතියේදී ඒකට බය වෙනකම නෙවෙයි ඒක නෑයි කියන උත්සාහ කරනකම නෙවෙයි ඒකට අහක බලන ස්වරූපේ නෙවෙයි ඒ විශේෂ සම්පූර්ණ අවදිපත් භාවය ඒ විශේෂ සම්පූර්ණ නොපසුබත ස්වරූපේ අපතක නොකරන ස්වරූපේ සම්පූර්ණ සැලකිලිමත් භාවයේ අන්න එහෙම තියෙනවා නම් විතරක් ඒ පුද්ගලයාට අප්‍රමාදයේ පිහිටනවා විශේෂයෙන් මේ කාලපක්ක අප්‍රමාදයේ ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වීම නිසා ඔහුට ඒ මේ වෙනකොටත් මතුවේ ඇති තත්වයේ එළඹී යත්තා වූ කායික ක්‍රියා වාචසික ක්‍රියා <clears throat> මානසික දුස්චරිත මේ තරම් භයානක Tamange ගුණ ජීවිතයට හානි කරන ස්වරූපයක් තියෙනවා ඒ නිසා එයට අසු නොවි බේරුම් කරගන්න තේරුම් කරගන්න ක්ෂණයක ඉවසීම තියෙනවා තීන්දුව කිරීමේ හැකියාව තියෙන අවස්ථාවක් තියෙනවා. සංවේගය පහළ කරගන්න ඉඩක් තියෙනවා. එහෙමනම් එළඹිලා තිබුණත් නොකර සිටින්ට එයින් නිර්මණය කරන්ට නොකල යුත්තේ නොකරන්ට කාරක පක්ක අත්ව කාරක අප්‍රමාදයේ ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැති වුණොත් අර ක්ලේශය අර දුස්චරිතය මතුවලා තියෙද්දි මේක ගණන් නොගෙන ඉන්න තරමට ගොරෝසු කරගත්තොත් මේක මගට නෑයි කියලා වසාහෙලන්ට ලෑස්ති වුණොත් එතකොට ඉබේම ඒ කෙලෙස් ධාරාව අනුව සංසාර පුරුද්ද අනුව ඇඟට නොදැනී පතට නොදැනී මේ විදිහට කෙලෙස් ඉදිරියට ඉදිරියට. එහෙම වුණොත් භාවනා කර්මාන්තයේට විශාල හානි. හොද හොද මණ්ඩේ ගාන රෙද්දක් වගේ. වරක ඉතාමත්ම ගැඹුරට යනකන් සුද්ධ කරනවා. ඒ භාවනාවේදී පරියංග භාවනාවේදී පරියංගයේ ඉඳදී හොඳට තේරෙනවා. අරමුණට හිත යෙදিলা තියෙනවා. ඒ ඉඳ ඒ විදිය අනුන්ට හිංසා කරන ස්වරූපයක්, අනුන්ගේ සැප අකමැති වෙන ස්වරූපයක්, එහෙම නැත්නම් කලියුත් කරන, නොකලියුත් නොකරන ඇදහිීමේ ස්වරූපයක් නැති කමක් නැහැ. නමුත් අවදි වෙනවා හිත නැත්නම් හිත පිට යනවා එහෙම නැත්නම් භාවනාවේ නැගිටිනවා නැගිටිනාට පස්සේ කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් අර කෙලෙස් ධාරාව පැමිණෙන අවස්ථාවේදී අප්‍රමාදී වෙනවා. මේ කෙලෙස් වලට ඉඩ එතකොට සිද්ධ වෙන්නේ අර ಗುಣ වැඩිගෙන එන්නා වූ ලදර වූ සතිය සමාධිය තමයි අප්‍රමාදය සෝද පාළුවකට ලක් වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ කායික හැසිරීම ආදර්ශමත් කරගන්න ඕනේ සංවරය ඉදිරිපත් කරගන්න ඕනේ වාචික හැසිරීම මේ මොහොතේ හිත පිරිසිදු කරන ක්‍රමයට පවත්වන්න ඕනේ ආදර්ශමත් වෙන්න ඕනේ. එතකොට Tamanට වැටෙන්න පටන් අර ගන්නවා මේ මානසික මනස් දුස්චරිත කොයිමන් කරන හැටි මතුවෙන හැටි මේ මතුවෙන මතුවෙන වාරයක් පාසා බය වෙනවවත් ත්‍රස්ත වෙනවවත් ආපසු හැරී දුවනවත් නැත්නම් නැටයි කියා ගන්නවත් වෙනුවට ඒ විදිහට අප්‍රමාදයේ පුරුදු කරන්ට නම් අර මුල් ක්‍රියා දෙකෙන් කායික වාචික ක්‍රියාවලින් පුරුද්ද ආభాෂය ලබන්න ඕනේ ලාභ ආශය ලැබෙනකොට ලැබෙනකොට වැටහෙනවා මේ මෛත්‍රියට විරුද්ධ චේතනා හිතේ පහළ වෙන හැටි ගණන් නොගෙන අරින හැටි. අනුන්ට දුක් දීමේ චේතනා හිතට පහළ වෙන හැටි ගණන් නොගෙන අරින හැටි. මේ කියන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒ නිසා භාවනා ජීවිතයකදී කෙලස් මුල අඩිය පාදාගෙන යන්න නම් ප්‍රධාන වෙන්නේ විශේෂ වෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව අවදිමත් භාවය. මේ මිත්‍යා දෘෂ්ටිය අපි කලිමුත් භාවනා කරන යෝගාවචරයකට ගැළපෙන විදිහට අඳුනාගත්තේ කලියුත් කිරීමේ අධහන ස්වરૂපය නොකලියුත් නොකිරීමේ අධහන ස්වરૂපය මේ ධර්මයේ නම් කර ගන්න ජීවිතේට විශේෂයෙන්ම බලපානවා ඒ යෝගාවචරයේ ශ්‍රද්ධාව. මොකද අපි පුරුද්දට එහෙම නැත්නම් අතහුරුවට කරන්නේ මේ ලෝකේ පවතින ක්‍රමයට අකුසලයට බර වැඩ පිළිවෙලක්. එවැනි අකුසලයට බර වැඩ පිළිවෙලක් මිත්‍යා දෘෂ්ටියට බල බර වැඩ පිළිවෙලක් කරද්දී එවැනි මාර්ගය එවැනි සංකාණයක් සම්‍යක් දෘෂ්ටියට හරවනවා කියලා කියන්නේ තමන්ට කලින් ඒ විදිහට හරවාගත්තා වූ කෙනෙක් අදහන එවැනි කෙනෙක් කියනවා නම් මෙන්න මේකයි යෝකට ක්‍රමේ කියලා ගති ලකුණු විස්තර කරනවා කියනවා මේ විදිහට පිළිගන්නා සුළු බව අදහන බව භාර ගන්නා සුළු බව ශ්‍රද්ධාවෙ තිබීවි. තියෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය Taman තුල තහවුරු කර ගන්නා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනකොට මේ විදිහට මේ බුද්ධ කල්පේ ප්‍රථමයෙන්ම මේ සම්‍යක් දෘෂ්ටිය පිහිටුවා ගත්තා වූ නැත්නම් අවිද්‍යාව කියන මිත්‍යා දෘෂ්ටිය කපා හැරලා සම්‍යක් දෘෂ්ටිය පිහිටුවා ගත්තා වූ ප්‍රධානම ප්‍රථමම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ විසින් ලෝකයා විසෙහි මහා අනුකම්පාවකින් යම් වූ උපදේශ මාලාවක් ඉදිරිපත් කළා නම් ඒ උපදේශ මාලාව පිළිගන්න ඕනේ භාර ගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ යම් විදිහකට යා පුද්ගලයේ උන්වහන්සේගේ වැඳීම පිදීම අපිට බැරිය පිළිගන්න බැරිය කියලා හිතන ඇත්තොත් ඉන්දීදි තියෙනවා. එවැනි කෙනෙකුට හොඳයි කමක් නැහැ. එහෙමනම් උන්වහන්සේගේ ධර්මයේ පිළිගන්නා සුළු ස්වරූපේ තියෙනවා. මූල ධර්ම වශයෙන් පිළිගන්නා සුළු ස්වරූපේ තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙපමණ කාලයකින් පරිනිර්වාණයටපත් වෙන නාම රූප ධර්මස්කන්ධයක්. ඒක පරිනිර්වාණයටපත් වෙනවා. නමුත් ඉතුරු වුණා මූල ධර්ම. එහෙමනම් මේ ධර්මයේ පිළිගන්න ඕනේ. ඒ ධර්මයේ පිළිගන්න පිළිගන්නවා වගේම ඒ ධර්මයේ ආරක්ෂා කරලා පිළිපැදලා ප්‍රතිඵල ලබා ගන්නා වූ සංඝයා පිළිගන්න ඕනේ. මේ විදිහට සද්දේය වස්තු පිළිගන්නාසුළු ස්වරූපේ භාර ගන්නාසුළු ස්වරූපය ශ්‍රද්ධාව කියලා කියනවා. සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්න නම් නැත්නම් අප්‍රමාදයේ සම්පූර්ණයෙන්ම හොඳ පදනමක් පාදමක් සහිතව රැක ගන්න නම් මෙන්න මේ ශ්‍රද්ධා ස්වරූපේ තියෙනවා. ඒක හරියට නියම රත්තරන් නැත්නම් නියම මණික නියම මණික වශයෙන් තේරුම් අරගෙන මිලදී ගන්නා කෙනෙක් වගේ. බොරුවක් Tamanට රුචි දෙයක් Tamanට පහසු දෙයක් Tamanගේ තර්කයට ගැළපෙන දෙයක් සම්‍යක් දෘෂ්ටි වශයෙන් පිළි අරගන්න නමුත් ඒක නොමග හෙළනවනම් අනර්ථය සිදු කරනවනම් ඒ පුද්ගලයා වැරදියට වංචා කරපු මණිකක් මිලදී ගන්නා කෙනෙක් වගේ. ඔවිතාම ආශ්‍රයෙන් දකින්නවා රුචි නිසා තර්කයට ගැළපෙන නිසා ගුරුවරයා කියා දුන්න නිසා නමුත් සම්‍යක් දෘෂ්ටික නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. එහෙමනම් අදිශයකදී අමලියකදී ඒ මණික විකුණලා හෝ මිදලක් හොයාගන්න ගියාම එතකොට අර කියන අමලියට කරදරයට අමතරව තේරුම් අරගන්නවා මෙතෙක් මේ රැකගෙන හිටව මණික බොරු මණික. අන්න ඒ වගේ වැරදි දේ පිළිගන්නා වූ ශ්‍රද්ධාවන්තයා අමාරුවේ අවස්ථාවේදී ඊටාත්ම දුක්ඛිත භාවයටපත් වෙනවා. නමුත් සද්දේය වස්තු විදිබඳව සද ආදා ගන්න නියම දේ නියම විදියට අදාහ ගන්නා පුද්ගලයාට කරදරයකදී කාංකට ලෝකදී ඒක උදව් වෙනවා. ඒ නිසා නියම දේ මොකද්ද කියලා තේරුම් අරගෙන හරි පාරේ යන කෙනාට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ මේ ශ්‍රද්ධාව. මේ නිසා අනුතරජානන් වහන්සේ මේ වාගේ භාවනා කරන පිරිස්. එහෙම නැත්නම් තමන් ළඟ කෙලෙස් තියෙනවා ඒ කෙලෙස් නිසා තමන් දුක් විඳිනවා මේ නිසා මේ කෙලෙස් දුරු කර ගන්න ඕනේ කියලා සංසාර පිළිබඳ බය ඇති කරගෙන ඒ බයෙන් ගැලවීමට කටයුතු කරන පිරිසට පෙන්වලා දෙනවා එවැනි කටයුත්ත සම්පූර්ණ වෙන්න නම් අංග පහක් සම්පූර්ණ වෙන්න ඕනේ මේකට කියනවා ප්‍රධානී අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා ප්‍රධානී අංගවල වෙනතම මේ දේ කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත යුතු අංග පහේ ප්‍රධාන වශයෙන්ම පෙන්වන්නේ සද්ධාව මේ නිසා කෙනෙක් තේරුම් අරගන්න හොඳ නෑ මේ දෙන උපදේශ අන්ධභක්තියෙන් පිළිගන්න ඕනේ නැත්නම් අසීමිත ඇදහිීමකින් අන්ධව පිළිගන්න ඕනේ කියලා. එහෙම දෙයක් නෑ. නමුත් තමන්ට ප්‍රතිඵල වහා ලැබෙන සුළු වූ මේ වැඩපිළිවෙල කරගෙන යාමේදී තමන්ට මේ ඔප්පු වෙනවා මේ ශ්‍රද්ධාව. ඒ නිසා මුලදී ඇදහිීමෙන් පිළිගන්න බව හැබැයි බාර ගන්න බව හැබැයි නමුත් වැඩි කල නොයවා වහා ප්‍රතිඵල ලබා දෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක් ප්‍රධාන වශයෙන්ම මේ වගේ ධර්ම දේශනා පැවැත්වීමෙන් මේ වගේ ධර්ම දේශනාවලට අහුම්කන් දීමෙනුත් බලාපොරොත්තු වෙන්නේ එවැනි ශ්‍රද්ධාවක් ඇති කිරීමයි. මේ ශ්‍රද්ධාව ඇති කරන්න ප්‍රධානම නිතරම මතක් කර යුත්තේ මතක් කොට ගිය යුත්තේ වෙන මොනවාක්වත් නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන සතිපට්ඨානයේ ආනිසංස හත බාර ගන්න ඕනේ. මේ ආනිසංස හත පිළිගන්න ඕනේ. භාවනා කරනවා නම් මතුවෙන මතුවෙන අරමුණට නැවත නැවත හිත යොදමින් නැවත නැවත අරමුණටම එල්ල කරගෙන යනවනම් ඒ කාන්තියේ මේ ඒ ක්ෂණය තුල සත්තානං විසුද්ධියා කියන විදිහට හිත පිරිසිදු වෙනවා කියන එක බාර ගන්නවා. බාරගෙන අන්නර කියන විදිහට හිත යොදවනකොට තමන්නම වැටේ. එතකොට ඒක අනුන්ගේ අන්ධව පිළිගැනීමක් නෙවෙයි. මෝඩ පිළිගැනීමක් නෙවෙයි. තමන්ට සාතික කරලා උපකර ගන්න පුළුවන්. මේ විදිහට ශෝක පරිදේව දුක් දොමනක් දුරු කරන තමන්ට මාර්ග ඥානයේ ඵල එළඹ එළඹවා කොළඹවා දෙන අවසාන නිවන ප්‍රාර්ථනා කරන නිවනට ළඟා කරවන්නා වූ මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් ආනිසංස භාර ගන්නා සුළු ස්වරූපයේ කෙටියෙන් ශ්‍රද්ධාව කියන්න පුළුවන්. ඒ නිසා පංච ප්‍රධානී අංග විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව ඒකාන්තයෙන්ම මූලික අංගයක් වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපි කෙටියෙන් සඳහන් කරගන්නවා නම් සඳහන් කරපු මේ පංච ප්‍රධානියන් වල සෞඛ්‍ය தත්ත්වය විස්තර කරලා දෙනවා අපාබාධෝ හෝති අපාසංකෝ ඒ කියන්නේ අල්පාබාධ ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා එහෙම නැතිනම් මුලදී Tamange හිත කායානුපස්සනා වශයෙන් යොදවන වෙලාවේදී කය වෙහෙසටපත් කරන සුළු කයට වද හිංසා පමුණුන සුළු දුකක් වේදනාවක් ලෙඩක් දුකක් පවතිනවා නම් යෝගාවචරයට සමාහිත හිතකින් අරමුණට හිත යොදා ගන්න බැරි වෙන නිසා භාවනා කර්මාන්තයේ මුක්මස්තක ප්‍රාප්ත වෙන්නේ නැහැ. ඒ නිසා ලෙඩ නැති තත්ත්වයක් තියෙනවා. නමුත් යෝගාවචරය අන්තවාදී වෙන්න නරකයි. කවදාකවත් ලෙඩ නැති ශරීරයක් අපිට ලබා ගන්න අමාරුයි. ඒ නිසා අසාධ්‍ය ලෙඩක් නැති අවස්ථාවක භාවනා කර්මාන්තයේ විශේෂ උනන්දු වීම මෙතනින් අදහස් කරනවා. වෙන විදිහට කියනවා නම් අසාධ්‍ය තත්ත්ව ලෙඩ තියේදී භාවනා කරලා ප්‍රයෝජන ගන්න බෑ කියන එකයි මෙතන විස්තර වෙන්නේ. ඒ නිසා ලෙඩ රෝග නැති තත්ත්වයක් මේ ditthිචුගත කම්මතාවයක භාවනා කර්මාන්තයක දියුණුවට අවශ්‍යයි. තුන්වෙනියට සඳහන් කරනවා අසත අමායාවී බව. ෂට මායාවී බවෙන් තොර වෙන්න ඕන. මායාවී ස්වરૂපය කියලා කියන්නේ මායාවී ස්වરૂපය කියලා කියන්නේ තමන් ළඟ ඇත්තා වූ දුර්වලකම් කෙලෙස් වසංගන බව. වසංගන බව. ඒ නිසා භාවනා කරගෙන යන අවස්ථාවේදී කර්මස්ථානයේ යුද්ධ කරන වෙලාවේදී යෝගාවචරයට තමන්ට සිදුවෙනදී භාවනාවේදී තමන් අවංකව ශ්‍රද්ධාවෙන් යුක්ත උපදේශ බාර අරගෙන ඒවා ක්‍රියාත්මක කරනකොට සිදුවෙනදී මායා ස්වරූපෙන් තොරව ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එහෙම අඩුපාඩු ටික ඉදිරිපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් මධ්‍යස්ථ හිතකින් යුක්තව ඒකට පිළියම් කරන්න පුළුවන්. තේරවාද ක්‍රමයේ අනන්ත අප්‍රමාණ කාලයක් අනන්ත අප්‍රමාණ පිරිසක් තම තමන්ගේ කෙලෙස් සෝදා හරපු නිසා අනන්ත අප්‍රමාණ ක්‍රම සහ විදි පවතිනවා. නමුත් ඒ යෝගාවචරය තමන්ගේ භාවනා අධ්‍යක්ෂින් පිළිබඳව මායාවී ස්වરૂපයක් ගන්නවන ඇති අඩුපාඩු ඇත්තා වූ වැරදි පෙන්වලා දෙන්න කැමති වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට පිළියම් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ක්‍රමයෙන් අසාධ්‍ය තත්ත්වයකටපත් වෙනවා. ෂටභාවය කියලා කියන්නේ නැති ಗುಣ මවාපාන. රංගපෑම් කරනවා. ඒ නිසා යෝගාවචරය සම්පූර්ණයෙන්ම ප්‍රකෘති වෙන්න ඕනේ. කමඨහං සුද්ධ කරන අවස්ථාවේ. මෙන්න මේකයි தત્වේ කියලා මේ මේ ඥාන මේ මේ බර වචන කිසිම අවශ්‍යතාවයක් නැහැ. යෝගාවචරයට ඕනේ කරලා තියෙන්නේ අරමුණ දිහා නැවත නැවතත් හිත යොදමින් නැවත නැවතත් අරමුණට හිත එල්ල කරමින් බලා ඉන්නකොට වැටහිච්ච ආකාරය. ඒක විස්තර කරන්න වචන නැති වෙන්න ඕනේ නැහැ. Tamanට වැටහෙන්නේ මොනවද? ඒ වැටහෙන ටික සරල වචන වලින් විස්තර කරන්න ඕනේ. එහෙම නැතුව අසවල් ඥාන, අසවල් අසවල් දී කියන මේ බරපතල වචන පාවිච්චි කරනකොට සිදුවෙන්නේ ඒ අහගෙන ඉන්න කෙනාට මේ කියන දේ වටහා ගන්න බැරුව. මේක ඇත්තටම ඇති දෙයක්ද නැත්නම් පුරුද්දට වචනේ අරගෙන නැත්නම් ගුරුවරයා කී පමණට කියන දෙයක්ද කියන ප්‍රශ්නේ නිසා පහසු වෙන පිළියම් කරනවා. ඒ නිසා ගමන ඉස්සරට යන්න නම් යෝගාවචරයා අසත අමායාවී ස්වરૂපේ තියෙනවා. ඒ වගේම මේ කියන විදිහට ශ්‍රද්ධා සම්පන්න වුණත් ලෙඩ රෝග නැති තත්ත්වයේ තිබුණත් අවංකව කටයුතු සාර්ථක කරත් කටයුතු වාර්තා කරත් ඒ පුද්ගලයා වීර්යවන්ත නැතිනම් අමාරුයි ගමන ගෙනියන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ විපස්සනා භාවනා කරන යෝගාවචරයාගේ වීර්යය අනිකුත් භාවනා වලට වැඩිය ඉතාමත්ම සමීපව භාවනාවේ ඉදිරි ගමන සලසා දෙනවා. ඒ නිසා වීර්යවන්ත වෙන්න ඕනේ. වීර්ය විවිධ අවස්ථාවල් යටතේ වර්ගීකර කර විස්තර කරලා දෙන්නේ ඒ වීර්යය ඇති වටිනාකම පෙන්වන්න. ඒ නිසා නොපසුබස්නා වීර්යයක් මෙතනදී ආරද්ධ විදිය වශයෙන් සඳහන් කරනවා බිම නොතබන ලද වීර්යය. භාවනා කරගෙන යද්දි කරගෙන යද්දි ඉදිරිපත් වෙන්නා වූ අරමුණු ඉදිරිපත් වෙන්නා වූ කාංකටළු විවිධාකාර. ඒකට ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සමීප වෙන්නේ නැහැ. ගුරුවරයා සමීප වෙන්නේ නැහැ. Taman කැමැති ප්‍රේමනාප ඇත්තෝ මේවට උර දෙන්නේ නැහැ, කර දෙන්නේ නැහැ. තමන්ගේම මධ්‍යස්ථ ඥාණයෙන් යොදලා පසුනොබන විදිය පසුනොබාන විදියට මේ වීරියෙන් ඉදිරිපත් වෙනවනම් තමන්ගේ ඥාණයට ඉද ප්‍රස්ථා ලැබෙනවා මේ වෙලාවේදී කොමන ප්‍රතිකර්මයක් යෙදිය යුතුද කියලා කියයි. නමුත් උපසුබානවා නම් කර්මාන්තයේ බිම තියෙනවා නම් ඔහු පරිදිනවා. ඥාණය ක්‍රියාත්මක වෙන්නේ ඉඳ නැතුව යනවා. කරදරේ එනකොටම බය ඒක මේ විදිහේ ditthිච්චගත කර්මයකට භාවනාවකට අස්සසාලන ස්වරූපයක් නෙවෙයි. ඒ වගේම පස්වෙනි කාරණාව පෙන්වන්නේ ප්‍රඥාවන්ත වෙනවා. ප්‍රඥාවන්ත භාවය කියලා කියන්නේ මෙතනදී මූල ධර්ම පැත්තෙන් ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරත් අත්දැකීම් පැත්තෙන් තියෙන්නේ භාවනාව පටන් ගන්නකොට නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතේ පටන් ගන්නකොට Taman තුල ජන්ම වූ වටිනා ජවාදික ශ්‍රද්ධාවක් තිබුණාද ඒ ශ්‍රද්ධාව පිරිහෙන්න දෙන්නේ නැතුව දිගට ගෙන යාමයි ප්‍රඥාව කියන්නේ. විවිධාකාරන විවිධාකාර බාධක මතු කරනවා. ඒ තමයි භාවනාවේ ස්වરૂපය. ඒ මතුවෙන කාරණාවලදී અભීතව ඉදිරියට යමින් තමන්ගේ ශ්‍රද්ධාව පිරිහෙන්න දෙන්නේ නැතුව යම් කිසි කෙනෙකු ප්‍රඥාව පාවිච්චි කරනනම් ඒක තමයි මෙතන ප්‍රඥාව වෙන්නේ. එහෙම නැතුව තමන් ශත ප්‍රඥාව පාවිච්චි කරනවා. ඒ කියන්නේ මම නැත්නම් මට මේ වගේ දුක් පැමිණිය යුතු නැහැ. මේ දුක මට ඇතිකලේ අසවල. කියලා බාහිර හේතු හොයමින් තමන්ට සද්ධාව නැති උනේ අසවලාගේ දෝෂය නිසා කියන ඇත්තු ප්‍රඥාව නැති ඇත්තු මේ සාසනය. නිසා බාහිරේ දොස් හොයන බාහිරෙන් පිළිතුරු හොයන ස්වරූපයක් නෙමෙයි තියෙන්නේ ඒකෙන් තියෙන්නේ ඒකෙන් පේන්නේ ඔහු ඒ පුද්ගලයා ඇති වී තියෙන தත්ත්වයේ තේරුම් අරගන්නවත් ඇති වී තියෙන தත්ත්වයට මුහුණ දෙන්නවත් ලෑස්ති නැහැ. ඔහුට පේන්නේ ඒක අසාධාරණයක් නොවිය යුත්තක්. මේ වගේ තැනක මං වගේ කෙනෙකුට නැත්තම් අසවලාට මේ දෙවිය යුතු නැහැ. ඒ නිසා මේ දෙකලේ අසවලාය නැත්තම් අසවල් යුතු ගුණයේ නැත්තම් අසවල් වැස්සේ අසවල් අවුවේ අන්න විදිහට කරුණු කාරණා සොයමින් පිට යන ප්‍රත්‍යාවක් තියෙනවනේ ඒක මේ ප්‍රධාන අංග වලට වැටෙන්නේ නැහැ. වීර දිහිර භාවයකට වැටෙන්නේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ පුණ්‍ය කිරේ වස්තු සම්පූර්ණ කිරීමට නම් අප්‍රමාදයේ සම්පූර්ණ කිරීමට නම් එහෙම නැත්නම් මේ භාවනා කර්මාන්තයේ සම්‍යක් දෘෂ්ටික භාවයේ සම්පූර්ණ කිරීමට නම් මේ ප්‍රධානී අංග සම්පූර්ණ වෙන්න ඕනේ. ඒව ප්‍රධාන අපි මාතුකා කළා වූ මේ ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව ඇත්ත නැත්නම් කල යුත්තේ ඇදහිීම, නොකල යුත්තේ නොකල යුතු දේ විදිහට ඇදහිීම. මේ පිළිබඳව කර්මඵලය සහ කර්මයේ අදහන සුළු සම්‍යක් දෘෂ්ටිය කෙනෙකුට කියනවනම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා කරදරයක්පත් වෙච්ච වෙලාවේදී අසාධාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේ කර්මානුරූපව වෙන්න පුළුවන් වෙනවා. අපි අනන්ත අප්‍රමාණ ප්‍රමාණ කරන හැටි කර්ම වේගයකට දායාද ලැබලා තියෙනවා. ඒ නිසාද මේ සිදුවෙන දේ පුද්ගලයාට ආරෝපණය කරනවා නම් කාලයට ආරෝපණය කරනවා නම් ස්ථානයකට ආරෝපණය කරනවා නම් ඔහු තුල මූලික කම්මසකතා සම්මාදිට්ඨිය හෝ පිහිටන්න විදියක් නැහැ. හැම වෙලාවෙම අවිද්‍යාවට ව්‍යාපාදයට නැමෙන හිතවිලි පහළ කරනවා. පහළ කරන නිසා ක්‍රමක්‍රමයෙන් හිත අවුල් කරනවා මිත්‍යා දෘෂ්ටියට ඇදෙනවා. වචනේ වශයෙන් ක්‍රියා වශයෙන් නරක දේවල් වලට පෙළඹෙද්දී තියෙනවා අනුන් පෙළනවා තමන් පෙළෙනවා අනාගතයේට අනවශ්‍ය විපාක රාශියක් රැස් කරනවා. නැත්නම් තව තවත් කර්ම රැස් කරනවා. මේ නිසා මුලින්ම සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව අදාහ ගන්නා යෝගාවචරයක් නැත්නම් ditthijjugata kamma කියන සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්න ditthිය ඍජු කරගන්න වැඩපිළිවෙල කරන කෙනා මේ කියනා වූ කම්මසගත භාවය නැත්නම් කර්මයේ කර්මයේ වශයෙන් ඇදහිීම ඒක භාර ගැනීම කියනවා මේ නිසා යෝගාවචරයාගේ සම්මා දිට්ඨිය දියුණු වෙනකොට මේ සම්මා දිට්ඨිය පළවෙනිම මූලික අඩිතාලම මේ කර්ම සම්මෝහය දුරු වීම නැත්නම් කර්මය පිළිබඳව ඇත්තා වූ කලකොල භාවයේ ඒකදෝ මේකදෝ කියන தત્ත්වේ නැති වෙලා මේ தત્ත්වයට හේතුව කර්මානුරූපවමයි හොඳ දේ කෙරුවොත් හොඳ දේ සිද්ධ වෙනවා නරක දේ කළොත් නරක දේ සිද්ධ වෙනවා ඒ නිසා අතීත කර්මානුරූපව බාධකකම් කටළු පැමිණුණත් මම තවදුරටත් ඒ මැත්තේ ඉඳගෙන කායික දුස්චර්ය කරන්නේ නැහැ තවත් වාචික දුස්චර්ය කරන්නේ නැහැ මිත්‍යාදිති මත අදහස් පළ කරන්නේ නැහැ වචනේ පවා හිතෙන්වත් අකුසල කර්ම රැස් කරන්නේ නැහැ කියලා අදහස පහළ කරගන්නවා නම් ඒ පුද්ගලයාට කර්ම සම්මෝහය පිහිටන්නේ නැහැ. උට නියම කර්ම අවබෝධය ඇති වෙනවා. මේ නිසා ditthිචුගත කර්මයේ ප්‍රධාන වශයෙන්ම යෝගාවචරය අදාහ ගන්න, තේරුම් අරගන්න අත්දකින්න දේ තමයි මේ කම්ම සම්මෝහය දුරු වීම. ඒ කම්ම සම්මෝහය දුරු වෙනවත් එකම යෝගාවචරයට කම්මස්සකතා සම්මාදිට්ඨිය කියනා වූ ආලෝකය පහළ වෙනවා. මේ විපස්සනා මාර්ගයේ එහෙම නැත්නම් අපි මේ සම්‍යක් දෘෂ්ටිය තහවුරු කරගන්නා වැඩපිළිවෙල ආනුකූපී විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ මේ විදිහට අප මාර්ගයේ ඇත්තා වූ සම්මෝහ පහක් තියෙන. මේ සම්මෝහ පහේ මේ පළවෙනිම සම්මෝහය තමයි කම්ම සම්මෝහය. හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කරොත් නරක දේ ලැබෙනවා කියන මේ මූලික ඇදහිල්ල මේක නැති කිරීම කම්මස්සකතා සම්මාදිට්ඨිය මෙන්න මේ මට්ටමේ තේරුම් අරගෙන නැත්නම් මේ මට්ටම බාර ගන්න ශ්‍රද්ධාව නැති කෙනෙකුට ඉන් එහාට ඇත්තා වූ සම්මෝහය දුරු කරන්න අමාරුයි වෙනත් විදිහකට කියනවා නම් යම් කිසි කෙනෙක් මතුමත්තේ පහළවන්නා වූ උතුම් සම්මා දිට්ඨි ලං කරගන්න නම් නැත්නම් ඝන බහල වූ සම්මිත්‍යාදිෂ්ටි දුරු කරන්න නම් මෙන්න මේ ලේසි වූ ප්‍රථම වූ පාදක වූ සම්මෝහය දුරු කරගන්න ඕනේ ඒ සම්මාදිට්ඨිය අදාහ ගන්න ඕනේ ඒ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ නිසා ඒ සම්මෝහ පහ සහ ඒ මතුවේ ඒ සම්මෝහ දුරු කරමින් කපා හරින්න මතුවෙනා වූ ආලෝක පහ එක දිගට යන ගමනක් ආනුභවී වැඩ පිළිවෙලක්. මුලින්ම දක්වනවා කම්ම සම්මෝහය. කම්ම සම්මෝහය නැති වෙනකොට කම්මස්ස කතා සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඊළඟට ධර්ම සම්මෝහය. ධම්ම සම්මෝහය නැති නැති වෙනකොට ධම්ම වවත්තාන ඥානෙ පහළ වෙනවා. ඊගාට පච්චේ සම්මෝහය. ප්‍රත්‍යේ පිළිබඳව ඇත්තා වූ ඒකදෝ මේකදෝ කියන කලකොල භාවය. ඒ සම්මෝහය නැති කරන්න නම් පච්චේ වවත්තාන ඥානෙ පහළ වෙන්න ඕන. නැත්නම් ඒ පිළිබඳ ඇදහිීම ඒක භාර ගන්නා සුළු හිතක් ඇති වෙන්න ඕන. ඊළඟට ලක්ෂණ සම්මෝහය ලක්ෂණ පටිවේද ඥාණයෙන් කපා හරින්න ඕන. මේ තත්ත්ව හතරම දුරු කරගෙන මේ තත්ත්ව හතරෙන් මේ සම්මෝහ ස්වરૂපයේ අඳුරු ස්වરૂපයේ කලකොල භාවයේ අන්දමන්ද ස්වરૂපයේ කපා හරිමින් අන්නේ වවත්තාන ඥාන පච්චේ ඥානෙ සම්පූර්ණ කරගත්ත කෙනාට තමයි නිබ්බාන පිළිබඳ සම්මෝහය ඉදිරිපත් වෙන්නේ. නිබ්බාන සම්මෝහය කියලා කියන්නේ අපි දැනටත් කතා කරනවා නිවනක් ගැන. ලෝකයා අපටත් වඩා කතා කරනවා නිවනක් ගැන. නමුත් ඒ අත්ංගේ තියෙන සම්මෝහය නිවන පිළිබඳ සම්මෝහය මෙතෙක්යි කියලා කියන්න බෑ. මොකද ਉਹ ක්‍රමානුකූලව කර්ම වශයෙන් ධර්ම වශයෙන් පච්චේ වශයෙන් ලක්ෂණ වශයෙන් එකින් එක එකින් එක කපා හරින්නේ නැතුව මුදුනම අර නිබ්බාන සම්මෝහයම පැටලිලා ගත කරන ජීවිතයක කවදාකවත් වියුලක් නැහැ මේ වියුල් වීමක් නැහැ එන්න එන්න අවුලම තමයි තියෙන්නේ ඒ නිසා යෝගාවචරයේ පුත්තේ පුළුවන්කම එහෙම නැත්නම් හිත ඉදිරිපත් වෙන ස්වરૂපයේ තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ සම්මෝහය දුරු කරාට පස්සේ තමයි නිබ්බාන සම්මෝහය ඉදිරිපත් වෙන්නේ. අන්නේ නිබ්බාන සම්මෝහය නැති කරන්ට නිබ්බාන බවත්තාන ඥානය අවශ්‍ය කරනවා. මෙන්න මේ විදිහටයි යෝගාචරයේ අප්‍රමාද කියන ධර්මයේ Tamanගේ ජීවිතය ලං කර ගැනීම තුළින් සියලුම ආකාරයේ පුණ්‍ය කිරිය වස්තුන් සම්පූර්ණ කරගන්න. මේ පුණ්‍ය කීයේ වස්තුන් සම්පූර්ණ කිරීමේදී දානය පිළිබඳව අපි කතා කළා, අපි සීලය පිළිබඳව කතා කළා. නමුත් මේ යම් කිසි කෙනෙක් මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන කතා කරනවා නම් ඒක ගැළපෙන්නේ විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයකට. නමුත් කල්පනා කරන්න නරකයි මේ යෝගාවචර ජීවිතයේ වශයෙන් යෝගාවචරයේ වශයෙන් පූර්ණ කාලීන භාවනා කරන අපිට දානය පිළිබඳව බණ අවශ්‍ය නැහැ කියලා හිතන්න නරකයි. මොකද අපි නෙදිනෙදා ජීවිතය තුළ අනන්තවත් හදා බෙදා ගැනීම සිදු කරන්න සිදු වෙනවා. මේ සෑම වෙලාවකදීම තමන් පුහුණු කළා වූ ඒ දාණයමය පුණ්‍ය කිරිය වස්තුව තව තවත් අප්‍රමාදීව කරන්න අවස්ථාව ලැබෙනවා. දාන විවිධ වර්ග තියෙනවානේ. ඒ සෑම එකක්ම තාම අත්හැරලා නැහැ. මේ අපි නෙදිනදා කටයුතු සිදු වෙනවා. ඒ වගේම සීලයට වැඩි තානත්ම සමීපව යෝගාවචර ජීවිතයට සම්බන්ධ වෙනවා. යම්කිසි දැනක යම්කිසි ධර්මයක යම්කිසි ගුරුවරයෙක් යටතේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නට නම් ඒ පුද්ගලයාට සීලය අවශ්‍යයි. එතකොට අපි දැනගන්න ඕනේ කය වශයෙන්, වචනේ වශයෙන් හැසිරීම සංවර කිරීමේ වටිනාකම. ඒ ප්‍රතිෂ්ඨාව නැතුව කවදාකවත් හම් වෙන්නේ නැහැ. මනස් දුච්චරිත පිළිබඳව එලි කාලේ වියක් ලබා ගන්න. මොකද ඕලාරික බව, ගොරෝසු බව තදකම නිසා මනස් දුස්චරිත යටි නූලෙන්ම Tamanට හානි කරනවා. යම් කිසි කෙනෙක් ඒ විදිහට දාණය අප්‍රමාදීව කිරීමෙන් ආభాෂය ලැබල ඊගාවට සීලයට විරමණයට නොකර සිටීමට අප්‍රමාදයේ අර විදිහට කාර්පක්ක කාලපක්ක වශයෙන් කාරක වශයෙන් යොදා ගන්නකොට ඔහුගේ අප්‍රමාදයේ ශක්තිය භාවයටපත් වෙනවා. විවිධ තත්වයන් යටතදී වැඩ කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. විශේෂයෙන්ම ආචාර ධර්මවලදී සමාජයක් තුළ පිරිසක් තුල කටයුතු කිරීමේදී කාටවත් බරක් නොවන පුද්ගලෙක් බාටපත් වෙනවා. එක එක්කෙනෙක් අන්නේ විදිහට මේ විදිහේ අප්‍රමාදයේ ලං කර ගැනීමෙන් දෙලෝ වැඩ සලසා ගන්නා අතර තමන් භාවනා කරන පිරිසට බාධා නොකර ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක සාසනයට වටිනා ශෝභනයක්. සංඝ ශෝභනයක්. මේ පිරිසට ලොකු හයියක් ගැම්මක්. භාවනාවට එකම අශ්‍රසානීමක්. අන්නේ විදිහට සීලය පිළිපිට නැත්තන්ගේ ප්‍රතිෂ්ඨාව ලබා ගත්තට පස්සේ සම්මා දිට්ඨිය පිළිබඳව නැත්නම් මනක් කර්ම පිළිබඳව කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ කටයුතු කිරීමේදී මුලින්ම නැවතත් අවශ්‍ය කරන්නේ මේ කම්මස්සකතා සම්මා දිට්ඨියයි. මේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපි දැන් කතා කරපු සම්මා දිට්ඨිය කර්මයේ සහ කර්ම ඵලයේ ඇදහිම මේක බෞද්ධයන්ට විතරක් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. ලෝකේ විවිධ විශේෂයෙන්ම Hindu ආගමත් මේක පිළිඅර ගන්නවා. ඒ නිසා අපි කම්මස්සකතා සම්මා දිට්ඨිය නොකර ඉන්නවා නම් ඒක පිළිබඳ අඩුපාඩු තියෙනවා නම් අපිට බෞද්ධකම පිටන්නේ නැහැ නැත්නම් බෞද්ධකම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ බෞද්ධකම සම්පූර්ණ වෙන්නේ නැතුව ඒ තරම් ශ්‍රද්ධාවක් වක්තියක් නැතුව අපිට ඒකට භාවනාව පිළිබඳව කරගෙන යන්න ලැබෙනවා කියන එක විශ්වාස කරන්න අමාරුයි. මේ නිසායි භාවනා කර්මාන්ත බොහෝ විට ඇදගෙන වැටෙන්නේ. උද්දේක වශයෙන් හෝ ස්ථාන වශයෙන්. ඒ කම්මසකත සම්මාදිට්ඨිය අදහනවනම් ඒ පුද්ගලයන් තුළ විශේෂ ඉවසීමේ ශක්තියක් පාර වෙනවා. කරදරකම් කටු වෙනකොට ඉවසනවා. මේක අපිට ඉදිරිපත් වෙලා මෛත්‍රියෙන් කළ යුතු කටයුතු තියෙනවා. ඒ වගේම දුකින් මිදීමේ අදහසින් කරුණාවෙන් කළ යුතු කටයුතු තියෙනවා. ඒ කරගෙන යන දේවල් වලට හොඳයි කියලා සුඛීසුවත් භාවයේ වැඩි දියුණු කිරීමෙන් අනුන්ට ආශිර්වාද කිරීමේ මුදිතා හිතවිල්ලෙන් වැඩ කටයුතු තියෙනවා. මේ තුනෙන් එකක්වත් ක්‍රියාත්මක කරගන්න බැරි නම් උපේක්ෂාශීලී වෙන්න ඕන. එතකොට අපිට ඉදිරිපත් කරගන්න තියෙන්නේ මෙන්න මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය මේව කර්මානුරූපව සිදුවෙන දේවල්. ඒ නිසා අපිට හුඟා කලබල වෙන්න දෙයක් කලබල වෙන්න දෙයක් නැහැ. මේ විදිහට කම්මස්ස කතා සම්මාදිට්ඨිය පිළිතනවකොට කර්ම සම්මෝහය කර්මයේ පිළිබඳව යම් කිසිම වූ කලකොල භාවයක් මත් භාවයක් තිබුණා නම් ඒක දුරු කරගන්න පුළුවන්. ඒක නැතුව ඒ කියන්නේ කම්ම සම්මෝහයේ පවත්වද්දීම කම්ම සම්මෝහය පිළිබඳව කිසිම අලුත් භාවයකට හිතපත් වෙන්නේ නැතුව විකට භාවනා කිරීමෙන් පමණක් එහෙම නැතුව සතිය සමාධිය වීර්ය පැවැත්වීමෙන් පමණක් ඥාන පහළ වීමේ මාර්ගයට ඉද ප්‍රස්තාව නැතුව යනවා. ඒ නිසා කරදර කංකටළු ඇති වෙන වෙලාව යෝගාවචර ජීවිතයේ Tamange தত্ত্বය පැහැදිලි කරලා දෙන දෙයක්. ඒක මේ පිරිස විසින් බාහිර නිරීක්ෂණය කරන්නෙකුත් තියෙනවා. නමුත් මේ ධර්ම වල තියෙන විශේෂ ලක්ෂණ තමයි තමන්ටම වැටහෙනවා භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ ඉවසීමේ ශක්තිය දියුණු වීම තුල. දෙයක් එනකොට හදිස්සි වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, කල යුත්ත කිරීමේ අධහිම තියාගන්න ඕන. නොකල යුත්ත නොකිරීමේ අධහිම තියෙන්න ඕන. එහෙම නැතුව ආවේග ජනකව දුවගෙන ගිහිල්ලා අර භාවනා කියන්නේ මොකද්ද සතිපට්ඨාන කියන්නේ මොකද්ද කියලා දැනගන්න කල ඇතුව ඉස්සර කාලේ කලා වගේ ලෞකික ගිහි වැඩ පිළිවෙලවල් කරන්න ගියොත් ඒ කරන තමන් විශේෂයෙන්ම පිළිහිලා වැටෙනවා ඒ විතරක් නෙවෙයි තමන් වැටෙන්නේ ළඟ ඉන්න දෙතුන් දෙනෙකුත් ඇදගෙනයි වැටෙන්නේ මෙතපතේ මාර පාක්ෂික ධර්ම ක්‍රියාත්මක වෙන්න බොහොම ලේසි කළ කර්ම මත තව තවත් කර්ම රැස් කරන විදිහේ එහෙම නැත්නම් අඳුරෙන් අඳුරට යන විදිහේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා කම්ම සම්මෝහය දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඒක බිඳ ගන්න නම් මෙන්න මේ ඇදහිීම තියෙන්න ඕනේ. පිළිගන්නා සුළු ස්වરૂපයේ තියෙන්න ඕනේ. කිව්වා දෙයක් අහන ගතිය තියෙන්න ඕනේ. අරමුණ විශේෂයි අප්‍රමාදයේ අරමුණුවේ අප්‍රිය භාවය ඇති වෙනවා නම් යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේදී කලකොල වෙන්න ඕනේ නැහැ. ආවේග ජනකව වැඩ කරන්න ඕනේ නැහැ. මේකත් භාවනාවෙන් තේරුම් ගත යුතු දෙයක්. එහෙමනම් මේ අරමුණ විශේෂයතා වූ අප්‍රිය භාවය අප්‍රිය භාවයේ වශයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ අප්‍රිය භාවය ගමන් කරන මූල කර්මස්ථානයේ මතුවෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේදී යෝගාවචරයක් කම්මැලි වෙන්නේ නැතුව නැත්නම් කම්මැලිකම ආවන ආපු බව දැනගෙන නිදිමත ආවන නිදිමත දැනගෙන කටයුතු කිරීම කම්මසකතා සම්මාදිට්ඨියට වැටෙන වැඩක්. එහෙම නැතුව ඒ ඉන්නේ නිදිමත අනුව යාම වෙනවනම් නැත්නම් ඒ අප්‍රිය භාවයේ කම්මැලිකම අනුව නැගිටලා යනවනම් ඉඳගෙන ඉන්න පක්කද කතා දාලා ඔහු දිගටම කම්ම සම්මෝහය ගත කරනවා. මේක මූල කර්මස්ථානයේ විතරක්ම නෙවෙයි මතුවේ. මතුවෙන අනිකුත් අරමුණු සලකලා බලනකොට තමන්ගේ භාවනාව හොඳින් කරගෙන යනකොට සාධ්‍යයක් ඇහෙනවා. කංකටොළුවක්. එහෙම නැත්නම් සතෙක් කනවා නැත්නම් සත්තු කන්නා වගේ වැටහෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් අවිචාරවත් සද්දයක් කරනවා. මේ මේ සෑම දෙයක්ම මේ හිතලා කියනවා නෙමෙයි මේ යෝගාවචරයෙන් කියවෙන දේවල්. මේ දේවල් මතුවෙන අවස්ථාවවලදී අපි මේ බාහිරේ දොස් දකිනවා නම් නැත්නම් මේ Tamanට ඇතිවෙච්ච දේ මේ ඇතිවෙච්ච తত্ত্বය ඊ ඇතිවෙද්දීම දැක බලා ගන්න තරම් විවේකයක් නැත්නම් උකම්ම සම්මෝහයේ ගත කරන පුද්ගලයෙක් බාටපත් වෙනවා. විවසිත වෙන්නේ හේතු ඇතුවයි ඒ හේතු නැති කිරීමෙන් පමණමයි මේවා දුරු කරන්න පුළුවන්. ඒ හේතු නැති කරන්නේ Taman කර්මයේ පිළිබඳ අදහන බව. කර්මය කියන්නේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කළොත් නරක දේ ලැබෙනවා කියන මූලික කම්මසකතාව අදහන්නේ නැතුව ඒ ක්ෂණයෙහි හෝ ඒ එන බාහිර අරමුණ વિશે ද්වේෂය පිහිටුව ගන්න. ඒකට කියනවා කම්ම සම්මෝහය කියලා. ඒක තමයි කම්ම සම්මෝහයෙන් තමයි ලැබෙන දෑවැද්ද. වෙන විදිහකට කියනවා නම් තමන් පෙර පැවතගෙන ආවා වූ ඒ කම්ම සම්මෝය දිගින් දිගටම ගෙන යාම නිසා කර්ම පිට කර්ම රැස් වීම නිසා අඳුරෙන් අඳුරට වැටෙනවා. පිරියන ස්වරූපයටපත් වෙනවා. වෙන විදිහකට කියනවා නම් අපේ මූලික මාතෘකාවට වැටෙන අප්‍රමාදයේ වැටෙනවා. ඒ නිසා පරියන්කේදී අර විදිහට මූල කර්මස්ථානයේ හෝ වේවා ඉදිරියටපත් වෙන වෙන අරමුණක් හෝ වේවා. ඒකට මූණ දීමේ මූලික ශක්තිය ඇති කරගන්න ශ්‍රද්ධාව පිරිහා ගන්නේ නැතුව විකට ප්‍රඥාව පහළ වෙන්න නම් මූලික ප්‍රඥාව තමයි කම්මසකතා සම්මාදිටි ඥානය. ඒ ඥානය කරගෙන යනකොට සක්මනටත් අවශ්‍ය වෙනවා. සක්මනේ කරගෙන යනකොට ප්‍රතිඵල නැහැ කියලා හිතෙනවා. නැත්තම් දවස පුරා කරගෙන යන භාවනාව කියලා කියන්නේ පරියංග භාවනාව විතරයිම කියලා හිතනවා. හිතලා සක්මන නොගෙන අතහරිනවා. ගණන් නොගෙන අතහරිනවා. සක්මනේ ප්‍රතිඵල නැහැ. නැත්තම් සක්මනේ කාලේනාස්ති කිරීමක් ආදී විදිහට. එතකොට සිද්ධ වෙන්නේ ඒ ඉරියාපත සමබරතාවයේ නැති නිසා කායික වේදනා, ලෙඩ රෝග ඇති වෙලා යෝගාවචරයාගේ යෝග කර්මාන්තයේ කායික වශයෙන් පිළිහෙඳ ගන්න. මේ නිසා උපදෙස් දෙන වෙලාවේදී ඒ සමබර කරලා දීලා තියෙන උපදේශල හැටියට ඉවිසීමෙන් ඒ සක්මන කරන්න ඕන. ඉන් මනත ඉන් එපිටට ඇත්තා වූ යන් වූ කායික වාචසික එදිනදා කටයුතු රාශියක් තියෙනවා නම් එතනදී මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය ඉතාමත්ම සමීපයි. ඒ සමීපතාවයේ තේරුම් අරගෙන කටයුතු කරන කෙනාට විතරයි ධම්ම සම්මෝහයට පාරකට එන්නේ. ධර්මතාවයේ මතුවේ. නැත්නම් ධම්ම පවත් පවත් ධම්ම ධම්ම සම්මෝහයේ අනිපැත්ත වෙන පරිග්‍රහය ධම්ම පරිග්‍රහ පිරිසිඳ දැනගැනීමේ ස්වરૂපයටපත් වෙන්න පුළුවන් වෙන්නේ එතෙන්දී. ඒ නිසා අදට කාලානුරූපව අපිට මෙතනදී නතර කරන්න වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු මේ ඉදිරියට මේ එක එක සංමෝහයක් අපාහරිමින් එක එක ඥානයක් දිනු කර ගැනීම මාර්ගයෙන් මේ සම්මා දිට්ඨිය ඍජු කිරීමේ වැඩපිළිවෙලට අප්‍රමාදයේ කොයි තාක් දුරට අපි සමග එකට ගමන් කරනවාද කියලා. එහෙම නැත්නම් යෝගාවචර ජීවිතයේ අත නොහැර නිබඳ ආශ්‍රය කළ යුතු මේ අප්‍රමාදය අපි තව කොච්චරක් විස්තර සහිතව දැනගත යුතුද කියන එක උගාක් ආනිසංසජනක වැඩක්. ඒ නිසා ඉදිරි ධර්ම දේශනාවලදී ඒ පිළිබඳව විස්තර බලාපොරොත්තු වෙන්න කියන ඉල්ලීමත් යුක්තව මේ රැස් කරගත්තා වූ ධර්ම ඥානයේ Taman තුල ඇත්තා වූ අප්‍රමාදයේ තව තවත් දියුණු තියුණු කරගන්නට හේතු වාසනා වේවා ඒ අනුව Taman තුල ඇත්තා වූ මිත්‍යාදිත්‍ය අදහස්